ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට සෙනසුරාදාවක් ඉදිරිපත් වෙලා තියෙන්නේ අපි ඒක පාවිච්චි කරන්නේ ධර්ම සාකච්ඡාවකට නිහුඟ කාලයකට පස්සේ තමයි අපට ඇත්තට මේම සෙනසුරාදාවක ධර්ම සාකච්ඡාවකට කල් වේලා ලැබුණේ මේක ඉස්සලා තිබුණේ කවදද ජීබී කියන තරමටවත් මට මතක නැහැ කාගේ ළඟ හරි තියෙනවතරතුරු කරයි විසිනම අපේ එතකොට අද 22යි 7යි.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 ගෝචර අගෝචර ආචාර අනාචර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැනගෙන කරුණු හොඳින් දැනවගෙන දලදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජිපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ ගම්බැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන යුතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දෙෙහි යෙදිය යුතු නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගනිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරවෑ අප්පිච්ච කතාදී දශ කතා වස්තු වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් වෙන්ව ප්‍රතිපatti ප්‍රතිවේද ශාසනද්දේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳව මනා දැනීමක් ලැබෙනතුරු පරියාප්ති ධර්මයේ උද්ඝාණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදී සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.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 අවසාන ටික තියෙන්නේ. ආයුරයි සූත්‍රය. ආ වන්තෝ රාජාමගදෝ අජාසතු වේදේ පුත්තු භගවන්තං ඒතදෝ අන්තිමට කියන්නේ ගිය පාර කියූප එකේ මායස්තරක් කියවලා පටන් ගන්නවා. තග්ගත්වා මහරාජා අච්චයෝ අච්චගමා යථා බාලං යථා මූල්හං යථා අකුසලං සෝත්වං පිතරං ධම්මිකං ධම්මරාජානා ජීවිතා චෝරෝපේසි ගෝරෝපේසි යතෝ යතෝචකෝ ත්වං මහරාජ අච්චයන් අච්චයතෝ දිස්වා යථා ධම්මං පටිකරෝසි තන්තේ මයම් පටිගන් හාම උද්දි හේසා මහරාජ අරියස්ස විනේ යෝ අච්චයං අච්චයතෝ දිස්වා යත්හා ධම්මං පටිකරෝති ආයතින් සංවරං ආපජ්ජති इति කියවෙ නැහැ කියපා ඒක කියවන තියෙනවා අපි ඉවර කෙරුවේ නෑ මේ බුද්ධ ඥානසික සාකච්ඡා නිම කරන තැනට ආවේ නෑ අපි හිතේ ධර්ම කරුණු වල නේව සංඥා නා සංඥායතන ඉක්මවලා ඔගේ සටහන් දාලා තියෙනවද 86 ඡේදේශීට කියවන්න ඕන කියලා තියෙන මම 85 වෙනි ඡේදේ තමයි සංස කියනවා ඒ රජුරන්ට අන්තිමට ඒ තාත්තා කමරපු කතාව ගියේ පාර සාකච්ඡා වුණේ නැහැ එහෙනම් තවත් ඉස්සරහට යන්න වෙනවා එහෙනම් 84 ඉඳන්ම කියනවා ඒවං උත්තේ රාජා මාගතෝ අජාසතු වේදෙහි පුත්තෝ භගවන්තං ඒතද වෝච අභික්කන්තම් බන්තේ අභික්කන්තම් බන්තේ සයයතාවි බන්තේ නිකුජ්ජිත්වං උකුජ්ජය පටිච්චන්නංවා විවරෙය මූල් හස්සවා මග්ගා ආචික්කෙය අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය චක්කුමන්තෝ රූපානි දක්ඛන්තිති එය මේ භන්තේ භගවතා අනේක පරියායන ධම්මා පකාසිතෝ ඒසාහම් භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මංචේ භික්ඛු සංඝං ධම්මංච භික්ඛු සංඝංච උපාසකම් බං උපාසකම් මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං අච්චය අච්චයෝ මං භන්තේ අච්ච ගමා යතා බාල්හං යතා මූල්හං යතා කුසලං යෝහං පිතරන් ධම්මිකාන් ධම්මරාජානං ඉස්සරියස්ස කාරණා ජීවිතා වෝරෝපේසින් තස්ස මේ භන්තේ භගවා අච්චයං අච්චයතෝ පටිගල් හාතු ආයතින් සංවරයාති මෙසේ වදාළ කල්හි මගදේශවර වේදෙහි පුත්‍ර අජාසත් රජතෙමේ වහන්ස ධර්මදේශනාව අභිකාන්තය වහන්ස ධර්මදේශනාව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 ඉතින් නිින්දයක් නැහැ. ඉතින් নানা ආකාර රෝග. ඉතින් රාජ්‍ය සභාවේදී කොයි වෙලාවකත් රජුරන්ට රාජ්‍ය මෙහෙවන්න බෑ බඩේ දෙවිලි. ඉතින් කට්ටිය ඇවිල්ලා බෙහෙත් දෙන්නේ නැති මානිබද්ද රෝධකේ දෙන්න ඇති নানা ආකාර දේවල් බිස මේ බිසුන්නාන්සලා දෙන්න ඇති දොස්තරලා දෙන්න ඇති ඒගොල්ලන් කරන දෙයක් නෑ රජුරෝනේ ඔය යන්නේ නෑනේ මේක හැමදාම මේ බණි ඉතින් රජුරෝ සත්‍යාස්ත්‍රෝරුම ආශ්‍රය කරා ආශ්‍රය කරලා හුවා මේ ලෝකේ වශයෙන් මේ සාසනෙන් ගන්න පිටක් තියනවාද කියලා සාමාන්‍ය ඵල ශ්‍රමණේ කුණොත් මෙලෝ වශයෙන් ගන්න ඵල ඉතින් එක්කෙනෙකුට කිව්වහම කියනවා දිවි ලෝකේ සැප තියෙනවා තව කෙනෙකුට සාමාන්‍ය පළ අහනකොට අලක දිල් ගැන අහනකොට කොස් ගැන කතා කරනවා.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 ජීවක කතා කරලා කියනවා මේ ඕක වෙන්න පුළුවන්. මම දන්න සාස්ත්‍රුණ අංශනමක් ඉන්නවා. උකට බේත් තියෙන ඉඩ තියෙනවා කියලා. ඒකට ඉතින් අජාසත්තුන්ට විශ්වාස නැහැ. ඊට ඉස්සෙල්ලා පහළ වෙච්ච 6 දිනකින් අහලා බේත් නැහැ දැන් මේ කාසිය මේ ගෞතම සර්වජන් වහන්සේ ගැන කතා කරනවා. මේ ඊයේ පෙරදා ආය සභාවට ආපු ජීවක. ඊට පස්සේ කිව්වා රජතුමාට කැමති වෙලාවක් දෙන්න. මම ගින්නිලා පෙන්නන්නම් කියලා. ඉතින් රජුරෝ ගියේ තවත් කුණු කුඩේට දාන්න කෑල්ලක් හම්බ වෙයි කියලා දැනගෙන. රජුහන්ගේ වෙනසක් වෙයි කියලා දැනගත්තේ නැහැ. ඊට පස්සේ යන්නේ පසළොස්වක පොයේ හඳ පායන්න ඉස්සල්ලා. ඉතින් රජුරෝ පෙරහැරේ යනවා. පෙරහැරෙන් ගිහිල්ලා පෙරහැරේ යන්න බැරි තරම් පයින් යනවා. පයින් ගිහිල්ලා එක්කනා පස්සේ එක්කනා යන තරමේ පටු පාරක යනවා. යන්න යන්න කරුවලන. යන්න යන්න රැහියු කෑ ගහනවා. දැන් රජුරවන්ට බයයි. රජුරේ නිතරම තාත්තමන්ට බයයිනේ. මීයාමාව කොටු කෙරුවයි කියලා. ජීවකයාමාව කොටු කෙරුවයි කියලා. පස්සෙල්ලා කියන ජීවක උඹ දැනගන්නේ මම මගේ දේශ රජුරු උඹ මේ යන ගමන මට විශ්වාසයි. ඒක ජීවකන මේ කෑ ගහන්න එපා. මේ වෙලාවේ කෑ ගහන්න උතුන තව පොඩ්ඩක් හිතට ගියම් පහන් එළියක් පේනවා. ඉතින් කට්ටිය භාවනා කරනවා. කෑ ගහන්න එපා. ඉද රජුරණ දැන් ආයෙ හොල්වා. දැන් ජීවක ඇත්තටම තල්ලු කරනවා දන්නේ නැහැ. ඉස්සරහට භාවනා මධ්‍යස්ථානයකට ආවම යෝගාවචරින්ට වෙන්නේ වැඩි. ඉස්සරහට යනකොට පහනක් දෙකක් පත් වෙනවා. මොනම දෙයක්වත් පිටිට නැහැ. ඇසි කියනවා කෑ ගහන්න එපා. කොළපින්නේ කොළ අතු අතු ඉතිරි පාගන්න එපා.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 මීයා කයි නෙවෙයි, බඩේ දෙවිලි. බඩේ දෙවිල්ල නේද? බේතක් නැහැ. ඊට සන්තෝෂ වුණාට පස්සේ අජාසත්තුරු සන්තෝෂ වුණාට පස්සේ අජාතතුරු කියන ස්වාමීන් වහන්සේ මම මෝඩේකට බාලේකට අමනේකට තකතිරුවට ගැලපෙන වැඩක් කරලා අවිල්ලා ඉන්නේ. කියන බුදුහාමුදුරුවෝ හොඳම දායකයා මරලා. මේ පව පව වශයෙන් බාර ගන්නයි කිය. මං කරෝපා පව වශයෙන් බාර ගන්න. අපි කවදාකවත් කවුරුත් ඇවිල්ලා මේ පාපුච්චාරණ කරන බාර ගන්න කැමති නැහැ. අපි හිතන්නේ පව පව වශයෙන් බාර ගත්තොත් ඒකට තව පව් කරන්න අවසර දෙනවායි කියලා. නෑ හොඳ කරන්න යන්න එපා. පව පව වශයෙන් බාර ගන්න. අරගෙන මම බුද්ධ ධම්ම සංඝ සරණ ගිය උපාසකෙක්කට දරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේක අනිත් පැත්ත හරවලා කියනවා. පව පව වශයෙන් දැනගෙන බාර ගන්න එක තමයි සජීවී ශාසනය කියන්නේ. ඊට පස්සේ ආයතේ සංවර වෙනවා නම් එයාට තමයි ශාසනේ තියෙන්නේ. මේ දැන් මම සුද්ධයි අනික් අය පව් කියන එකේකටවත් ශාසනේ රකින්න බෑ. ඒගොල්ලෝ ගාන තියෙන්නේ මහාන් තත්ත කලාව. පව පව වශයෙන් අච්ඡං අච්ඡේතෝ පස්සත අච්ඡං අච්ඡේතෝ දිස්සෝ තත් සංවරං ආපජ්ජිසත වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ඉතින් පාඩ දනවනේ දැන් ඉස්සරහට මේක නොවන්න වගේ බලාගන්නයි ඒකට අජාසත් රජුරෝ ඊගාට කරන ධර්ම සංගායන ප්‍රධාන මේ අනුශාසක වෙලා මාස 8ක් සංඝයා 500කට එක දිගටම කණ්ඩ බොණ්ඩ දීලා රාජ්‍ය අනුග්‍රහය දෙනවා.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 ඒ නිසා බුදුජානනාංශයේ ඔතෙක් එනකන් දේවදත්ත ගා මේ අජාසත් ගාවට යන්නෙත් නැහැ මොකක්වත් නැහැ අජාසත් එනකන් ඉන්නවා. ඉතින් ඒ ඔය වැඩේ කරනකොට මේ මේ නාඩගමේ නැත්තම් මේ ජවනිකාව හොඳම මේ භූමිකාරංග පාතින් දේවදත්ත දේවදත්ත වැඩේ කරු නැත්තම් අජාසත් එන්නෙත් නැහැ පළවෙනි ධර්ම සංගායනාවක් නැහැ. ඒත් දේවදත්ත කෙනෙක් ඉන්නම ඕනේ. ඌ උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. ඒක කියලා කරන දෙන්නේ වෙන කෙරෙන දේ. ඉතින් අපි වෙලා තියෙන්නේ දේවදත්ත කරපව් වලට බැන බැන ඒක සමාදන් වෙලා බුදුහමරෝ පැත්තකට දාලා අකුසල් සමාපatti කරනවා. දේවදත්ත හමරන්න බයි. සර්වඥාන්සේ එහෙම කිසි දෙයක් කියන්නේ නැහැ. ආගවත් පව් කොන්ත්‍රාත් ගන්න එපා. අකුසල් සමාපත්තියක් ඕනේ මේ ශාසනයේ එහෙම නැත්නම් බාහිර සාසනයෝ කවමදාකවත් සංසිද්ධියක 50 50ට වැඩියේ නෑ හැම පැත්තෙම 150ක් හොඳ 150ක් නරකයි. ඕකේ එහෙම වෙන එක විතරයි වෙන්නේ සිද්ධිය මුලදී එක විදියක් මැදදී එක විදියක් අගදී එක විදියක්. බුදුහාමුදුරන් මුලමඳාක බලුවට පස්සේ දෙක තියෙන 150 50. අපින් නම් පේනවා මේ ජීවිතේ අසවලට නම් සමාව දෙන්නම බෑ. අසවල නම් 100ක් සුද්ධයි කියලා එහෙම ගන්නෑ. මේ සංසාරේ කක්කා. මේ 50 තියෙනවා. ඒ ටික හරියට ප්‍රයෝජනෙයි සලකලා අවස්ථාවාදීව ලෝක සාසනෙටත් කටයුතු කරන තමනුත් ආදර්ශයක් පිහිටවන තමන්ටත් තමන් කරගෙන යන රාජකාරියට නම් තේමලත් බාධාවක් නොවන විදිහට මේ තීන්දුවක් ගන්නවා කියන එකට සාමාන්‍ය බල කතාව කෝක වෙතත් බුදුදෙනසේ ප්‍රශ්නයක් ආපුවාම ඒක වාසියට හසුරුවන හැටි.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 නමුත් මේ සංසිද්ධියේදී අනේ ස්වාමීන් වහන්සේ පාපේ පාපයෙන් දැනගෙන බාර ගන්න කියලා බුදුහාමරණ දෙන්නේ බාහිර ගන්න පුළුවන් තරමට සුද්ධ කරලා ඒ ආත්මය. අනිමට සමාව දෙන්න ස්වාමීන් සමාව සුද්ධ කරන ඒව මොකුත් නැහැ. මගේ පාපේ වශයෙන් පාපේ පාපේ වශයෙන් බාහිර ගන්න ස්වාමීන් කියනකොට පුතේ ගෙඩි පිටිම ගන්න. එයා දෙන්නේ අනේ මම සුද්ධවන්තෙක් කරන්න ස්වාමීන් මට අපෝස්තල් කෙනෙක් කරන්න මාව සාන්තුරේක මොකුත් නැහැ. පාපේ පාපේ වශයෙන් බාහිර ගන්න කියන්නේ සාජාසත් රජුරෝ දෙන්නේ හරියට අගමුල කපලා ගෙල් ගෙඩිය පිළිගන්නවා වගේ බුදුහාමරණ දෙන්නේ නේද? රයිට්. ගන්න. මං ඉස්සරහට වහන්සේ ඊට පස්සේ බුද්ධ ධම්ම සංඝ සරණ ගිය මේ උපාසක කෙනෙක් වෙනවයි කියලා කියන්නේ එයා හිතින් යනකම් මෙලෙක් වෙනකම් ඉන්නවා. බුදුරජාණන් කියන්නේත් නෑ මෙයා දාපු ගමන් දනගල පව් සමා කරපන්. මම නැත්තම් අපට බණ කියන්නේ නෑ. ඔබ මේ දාත්ත මරලා ආපු එක. මොකක්ද නෑ. ඒව දන්නේත් නැති කෙනෙක් විදියට බණ කියන්නේ. මිනිහ අන්තිමට සමා වෙලා කතාව කියනකොට බුදුරජාණන් ඔක්කොම දන්නවා. නමුත් අර gediye ඉදෙනකන් ඉන්නවා. අමුවට දීදි ගල් ගාලා කඩලා කන්නේ. අමුවඹ කන්නේ. ඉතින් අද පරිපාලකයන්ට තේරෙන්නේ නැති දේ ඔයයි. පරිපාලකෝ එන්නේ ඉස්සෙල්ලා මිනිස්සු ගැන විශ්ය කරනවා. විනිශ්චය කරලා ඉවරලා අර මනසට හැදෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ වන්දියට ඒ මනස බැන බැන යන්නේ. කිසිම අනුකම්පාවක් නැහැ. ඉතින් ඒක ගිහිල්ලා බයි. මම ඉතින් මෙතන සක්මන් කරගෙන ඉඳද්දී මේ මාත් එදලා ටිකක් තද වෙලා හිටියේ. උපාධි මහතු තුන් දිනක් ආවා. එහෙම එක එක එක එක අහනකොට තව එක්කෙනෙක් ඇවිල්ලා කතා කරලා පොඩ්ඩක් කතා කරන්න පුළුවන් දුක කොයි වෙලාවෙ මොකක්ද දැන්. ඊට පස්සේ මෙයා කතා කරලා කිව්වා මෙහෙමයි සාංශ මම මේ භාවනා කරා. ඒ භාවනා බණවල මුදේ කිය උදේ කියන එක නෙවෙයි දවල්ට කියන්නේ. දවල් කියන එක නෙවෙයි අගට කියන්නේ මුල එක මැද නැහැ. මැද එක අග නැහැ. ඉතින් පොඩි පටලවිල්ලක් තියෙනවා බුදුරජාණන්සේ දෙක තුනක් කියලා තියනවාද කියලා. මම කාගේ බණක් ගන්නද කියන්නේ ඔබ වහන්සේගේ බණක් නෙවෙයි ඉතින් මං කමහත්තු. එයාගෙන් අහගන්න එපායි. ඉතින් මම මේ ඇවිල්ලා බලන්න මෙහි බණ ඇහුවද මෙහි අහලා නැහැ. මට ඕනේ ඔබ වහන්සේගෙන් අහන්න බුදුහාමරෝ දෙක තුනක් කියලා තියෙනවා. ඒකද කියලා තියෙන්නේ. මම කොයිද ඒ හාමුදුරන් නෑ මම ඔබ වහන්සේගෙන් අහන්නේ මෙච්චරයි. බුදුරජාණන්සේ කියනවා දෙක තුන තියෙති මම කොහොමද මේ බේත් ගත්ත තැනීම ප්‍රතිවාප ගන්න ඕනේ. ඉතින් මෙයාගෙන් බේත් ගන්න මගෙන් ප්‍රතිවාප ගත්තාම හරියන්නේ නෑ. කිව්වට පස්සේ මේ මං කියන එක මං කොහොමද අමුසේ කියන දේ අහන්න නෙවෙයි යෝයි මං පැවිදි උනේ. මං පැවිදි උනේ මගේ විවේකයක් බලාගන්න. තමසර කියන දේ එහෙනම් ඊට පස්සේ මං තමුත් ඔබ වහන්සේත් කතා මම බොහොම හොඳයි. එන ඔබ වහන්සේ යන පාර කියන්නේ මම යනවනේ මොකක් අන්න ඔන්න පාර මම යනවා සක්මන්ට. ඉතින් බන්දන පැහැදිලිව මම වරද්දාගත්තා. වින කරන්න බෑ පොය දවසේදී මම කාටත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. මොකද එක්කෙනෙක් කතා කරද්දී 10 15ක් වෙනවා මෙතෙන්. ඉවරයක් නැහැ. ඇත්ත තමයි මම ඒ වන්සිට පොඩ්ඩක් කතා කරලා තමුසේ ගුරුන් වහන්සේ කවුද? ඌට දෙකක් බැන්න නම් ෂුවර් රූම් එකේ පැත්තේ. ඒ අර බණ කිව්ව හැමදාම දෙකක් මම බැන්න නම් මොකුත් නෑ මම මට ඇවිල්ලා පාවඩක් දාන ඉතින් මට මේ නෑ මේ මනුස්සයා නිසා තවුරුරේ තරහ කරන මං කියන්නේ ඒ උරුරේ කරගන්න. යා ටික තද වෙලා යනවා කියනවා ප්‍රශ්නයක් අහන්න ඉස්සලා උත්තර දෙන්න මාත් ඇහෙන පුගතික් ස්වාමීන් වහන්සේ මට කතා කරන්න එපා කිව්වා මස් කෝවා. ඉතින් ඒකට මට තද වෙනවා. හරි මහත්තයෝ ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් ඔයා උගත් ඒක වෙනම දෙයක්. නමුත් එයාගේ බණක් අහලා මං කොහොමද විසඳන්නේ? අන්තිමට මට විවේකකුත් නෑ මේ කවුද ගුරුන් ආන්ද මොකද්ද කියලා අහන්න ඇහුව ගමන් මට වෙන්නේ විවේචනය කරනවා ඉස්සර හරියටම විවේචනය කරනවා.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 හරියට ඒකට එතෙන්න ගියොත් ඥානවන්තයි. එනිසා කරන දේ හොඳ නරක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇති දේ ඇති හැටියට කියන එක. පිච්ච දේ වෙච්ච හැටියට කියන්නේ. එතකොට ඒක ඉතින් සමාජය බාර ගන්න ඔය ප්‍රශ්නේ. වෙන කරන්න දෙයක් නැහැ නේ. ඉතින් නිර්ගන්න සමාජය මේක අවලම්මලයි තාත්තමරප එක කියලා කියනම තේ මනස ප්‍රසිද්ධිය බුදුහාම කෙනෙක් ගාවට ගිහිල්ලා කිව්වොත් සාමාන්‍යයෙන් බාලයෙකුට ගැළපෙන මෝඩයෙකුට ගැළපෙන දුර්වලයෙකුට ගැළපෙන වැඩක් මගේ ඇති වුණා මං තාත්තා මරුවා මගේ වැරද්ද බාර ගන්න කියන්නේ බුදුහාමර මොකටද තියෙන ඌපුරාව පවක් බාර ගන්න ඌ විනිශ්චයකාරයක් නෙවෙයිනේ බුදුන්ස කියනවා යම් කිසි කෙනෙක් පව බාර ගන්නවා නම් ඒ මනුස්සයා සාසනයට පණක් දෙන කෙනෙක් ආයති සංවරයට යන්නේ මේ මනුස්සයා විතරයි කියලා බුදුන්සේගේ ලකුණු ටිකක් කරා ගන්නවා කාටද අපට උගන්වන්නේ.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 අපි කියන තරම් යකා කළු පාට නැහැ. ඒක තමයි භාවනා කරනකොට අපිට හම්බ වෙන එහෙම නැත්නම් පෙරදැක්ම වෙන්නේ. අරමුණ ගොරෝසුරති වුණා, සියුම්මති වුණා, අතුසියුම්මති වුණා. හදිස්සි වෙන්න එපා. ඕක ගැන නිගමනයක් කරනවා. ඔකද බලාගෙන ඉන්න. ඔය කොච්චර සියුම් වුණත් ඊගාට ආය අරමුණ ගොරෝසු වෙන්න ඉඩ තියෙනවා.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 ඒක වෙනව කමඨාන් සුද්ධ කරනකොට කලාතුරකින් කමන්ට කියන්න ඕන දේ හරියටම ගුරුවරයාට තේරෙනවා. ඒකට ගුරුවරයා කියන දේත් හරියට තේරෙනවා. ඊට පස්සේ ඒ එහෙම එකයි දෙකයි යොනකන් එතකොට තේරෙනවා මේ අංජ බජල් කතා කරාට කප්ටාන් සුද්ධ කරන කියන්නේ මේකයි. ඔබ දහසක් වාර කරනකොට එක දවසයි සිද්ධ වෙන්නේ. Super conductive connected connection connection එකක් එනවා. එදා කොයි වෙලාවෙ වෙනවද කියලා කොහොමඩක්වත් කියන්න බෑ. ඉතින් මේක බුදු ජානනාංශය සහ අජාසත් රජුර අතර ඒ sannivedanaye සිද්ධ වෙන වෙලාව ඉතින් එහෙම එක්කෙනෙක් අල්ලගත්තට පස්සේ දඹදිවෙම ඇල්ලුවා වගේ. මිහිඳු මහරතනංශ ඇවිල්ලා අල්ලන්නේ දේවානම්පියතිස්ස රජුරෝ එචා.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 එන්නකම් නිකන් අර ගන්නවා බලනවා. ඉතින් බිලි කොක්කක් වගේ දාගෙන හිටිය ඉදි කට්ටක් දාලා තියෙනවා. අරගෙන බලනවා නෑ මාළු නෑ ආයෙ දාන්න. බලන්නේ බලනවා මීයා මේ මොනවට මාළු වානවද ඉදි ඉදි කට්ටක් දාගෙන වාන්නේ. ඉතින් අන්තිමට බැරි දැන කියන ඵලය යන්න පැත්තකට මම මේ රජෙක් අල්ලන්නේ. ඒක ඒක තියෙනවා දේශපාලනය. මොකද පඬිස්සන්ස කියනවා එක එක gediයට ගල් ගහලා අඹ කන්නවට වැඩිය අඹ වල්ලටම ගැහුවොත් එක සැරේ වැටෙනවනේ තේරම. ඔය තරමතරම ඉන්නේ නැතුව ගහ ගහ දඟලන්නේ නැතුව ගහලා ගහලා පුරුදු වුණාට පස්සේ අඹ වල්ලටම ගහපන්. එක නැට්ට කැපිච්ච ගමන් gediය වල්ල පිටින්ම බිම.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 ධම්මනිසන් ධාමරණ කිව්වලු මම මේ බලන් ඉන්නේ කාටද මගේ ධර්ම මල්ල බාර දෙන්නේ කිසි කෙනෙක් දැක්කේ නැහැ පේන තෙක් අහනක ඒ ඒ බුද්ධහතු ලොකු සාංශයක කරපු ධර්ම මල්ල පොදිය ගන්න සුදුසුෙක් නැහැ. දෙන්න ලොකු සාංශය සුදුසුයි. ගන්න කවුරක්වත් නැහැ. ඔය වෙදකම හිටිය හොඳම අක්ෂි වෛද්‍යවරේ ඒ සාස්ත්‍රේ දුවටවත් දෙන්නේ නැහැ. ඉතින් මං කොයිද ඔයාගේම ඒක නේ ඔයාගේම දුවනේ ඇයි දෙන්නේ නැත්තේ කියලා. එහෙන් බෑ ස්වාමීන් වහන්සේ ඒක දක්ෂකම් පෙන්වන්න ඕනේ සාත්‍රේ දෙන්න. දුවුණාට හරියන්නේ නැහැ. ඉතින් මං ඒකිට කතා කරලා කිව්වා දැන් බලපන් උඹට තාත්තගේ තත්ත්වයක් ගන්න බෑනේ කියලා ඇත්ත ස්වාමීන් වහන්සේ. තාත්තගේ ගුරුනාථින් කරන් තියෙන මෙච්චර කාල පහඳලා දරදී ඇදලා. ගුරුනාථේ දීලා තියෙන තාත්තා මට දෙන්න මම උත්සාහ කරනවා. මම උත්සාහ කරනවා මගේ තාත්තා තමයි. ඒ කවදා හරි මම මෝරච්ච දවසක තාත්තා දෙයි. වෙයිද ඉස්සලා තාත්තා මැරෙයි දන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ.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 අපි ගිය ගාම ඉක්මනට බලාපොරොත්තු වෙනවා. අරක ලැබෙන්න ඕනේ මෙතන. එහෙම ගන්නෑ. එහෙම ධර්මයේ කිසිම වගවීමක් නැහැ කාටවත්. සුදුසුකම ආවොත් අවශ්‍ය ඒ අභිෂේකේ ලැබෙවි. ඉතින් මෙතනදී බුදුරජාණන්සේ මේ පැහැදිලිව ප්‍රකාශ කරනවා අජාසත් රජුරන්ට තමන්ගේ ශාසනය හදාගන්න වෙලාවක් ඉන්නේ නැහැ. බාහිර ශාසනයට උදව් කරන්න පුළුවන්. ඉතියා කරන්නේ 100%ක්ම මේ පළවෙනි ධර්ම සංගායනාවට මේ අනුග්‍රහ කරනවා. ඒක කරන්න බැරි දෙයක්. ඒක බුදුචානන්සේ අපි වෙනින් කරලා තියලා අපිරණම් පෑවේ. ඉතින් ඒ කතාව තමයි අද අපිට සාමාන්‍ය ඵල සූත්‍රයේ මේ නිගමන වාක්‍ය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. එතනදී ඔය දීවකත් නැහැ කවුරුත් නැහැ ඔක්කොම සාක්ෂියට තියෙන බුදුරජාණන් වහන්සේ අජාසත් රජුරෝ මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම හිටිනවා. අජාත රජුත් තමන් කරපු වැරද්ද පිළිබඳව හොඳටම දන්නවා. ඒක ඉහළටම එනවා. බුදුරජාණන්සේත් ඒ වැරද්ද කරපු කෙනාගේ මට්ටමටම දානවා. තාත්ත මරපු එක්කනාගේ හිත ඒ වට්ටමටම දානවා. එතෙන්දි තමයි දෙක සම්පාදින්නේ නැතෝ ගියතෝ රජුරතෝ තාත්ත මරපෙකයි කියලා අජාසත් රජුත් එක්ක බුදුජානනාංශගේ මානසිකත්වයේ වෙනසක් ආවනම් ওই gadu වෙන්නේ අජාසත් රජුරොත් මේ ਸਰබලදා මේ ਸਰවඥ වූ ਸਰවඥාන් වහන්සේ කොහොමද මං උන්වහන්සේට සම වෙන්නේ කියලා මේ පහත් හිතුවනම් යෙන්නේත් නැහැ. ඒ වැරද්ද අතින් මම සරුවඥයි. තාත්තා මැරීම අතින් මම තරම් දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒක හොඳට කරලා තියෙනවා. හැබැයි ඒක හේලි කරනවා. බුදුජානකේ හේමම හරියට නිකන් මේ බැටන් එක ගෙනලා දෙනකොටම මේ බැටන් කරන ඉතුරු ලැප් එක කරන වගේ මේ මේ මේ මොකද්ද රිලේ රේස් එකේ බැටන් එක ගන්න වට්ටක් නැතුව ඉතුරු ඉතුරු ටික කරලා දෙනවා. ඒ නිසා අපි ළඟට එන ඕනම කෙනෙක් සර්වඥාන්ත වෙන්න පුළුවන්, අජාසත්ත්ව වෙන්න පුළුවන්. ඒකට අපි මේ මට්ටමේ මානසිකත්වයක් තියෙනවද නැද්ද කියන එක තමයි මේ ස්වභාවික වර්ණය කියන්නේ. ඉතින් ওই දෙන්නම ඉන්නවා. ඕනම වෙලාවක සර්වඥාන්සේගේ ඥානයක් තියෙනවා ලෝකේ. අජාසත්ත්වකේ තියෙන මරුමුස්කතියක් තියෙනවා.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 කියන්නේ මොකක්ද කියන එක මම බ්ලැකවුට් එක කියන එක උදාහරණයක් වශයෙන් අවස්ථා තුනක් දක්වන්නම් හැමදෙයකට කෙටියෙන් මම භාවනා කරන්න ඉඳගත්ත මුල්ම කාලේ මම භාවනාවෙන් කිසිම දෙයක් ගන්න පන්සිල්පත් පහම කාඩෙනවා ඉඳගත්තාම නම් මෛත්‍රී භාවනාව විතරයි සෙට් උනේ පළවෙනි රිට්‍රීට් එකේ තුන්වෙනි දවසේ විතර මට භාවනාව කරගෙන ඉන්නකොට මෙන්න මෙහෙම කැප් කැප් කැප් කැප් වගේ සෙට් එකක් දැනුණා මයික කියන්න දන්නෙත් නෑ හරියට නිසා මයික එහෙමම එහෙමම බාර අතරින් ගියා මම ඊට පස්සේ අම්බුරන්ගෙන් සතිය අල්ලගෙන මම ඉපතා භාවනා කරද්දී එක දවසක් මම දැන් මම සංස්කෘත මුලින්ම පුරුදු වෙලා තියෙනකොට මගේ වේතම ඒක බ්ලැක් අවුට් වෙනවා වසරයක් එකමාර දෙකක් මට හරියට කියන්න මම දන්නේ නැහැ. ඊට පස්සේ ආයි සංකතිය මතුවෙන අබු යාලි වෙලා සංකතිය මතුවෙන හින්දා කලබලයක් නැහැ මම කයිම භාවනාව කරගෙන ගිහිල්ලා නැගිටලා ගියා. තුන්වෙනි අවස්ථාව අවස්ථාව එක්තයි මට මම ප්‍රශ්නේ අහන්නේ මොකද ස්වාමීන් වහන්සේ ගිය දෙසැම්බරේ කියනවා මම අහගෙන හිටියා 1001 times වෙනකල් ඔබ ගැන කරන්න එපා කියලා. ඉතින් කීප සැරයක් වුණ හින්දා මම ප්‍රශ්න නොකර හිතුවා සියවතාවක්වත් බලනවා කියලා. තුන්වෙනි වතාවට සම්මාස ඇඳේ ඉඳි මට හොඳටම මම දන්නවා මම සිතිවිල්ල හිටියේ. කියලා එක පාටම disappear වෙලා බාහිරට disappear නොට reappear වුණා වගේ නිකන් එළියට තල්ලු කළා දැම්මා වගේ ස්වභාවයක් ආවත් ඒක අනිත් දේවතා blackout එක එකමයි.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 ඒක තමයි ප්‍රොජෙක්ටර් එක සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඒක අපිට කියන්නේ 9 පන්තියේදී භෞතික විද්‍යාසාර ප්‍රොජෙක්ටරයක් පෙන්වලා ඒක ප්‍රොජෙක්ට් එකේ පිටිපස්සෙම තියෙනවා ඒකා ඒකාන්තයෙන්ම දිගටම යන ආලෝකයක්. ඉලෙක්ට්‍රෝන දෙකක් හරහා ස්පාර්ක් එකක් පයින්. එහෙම නැත්නම් දැන් තියෙන හොඳ පවර්ෆුල් බල්බයක් දාලා තියෙනවා.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 කියන්නේ අපිට අවිද්‍යාව තියෙන්න අර වතරින් පතරින් පේන චරණ චිත්‍ර මේ චලනයේ වෙන චිත්‍රයක් බවට පත් කරගන්නේ අර චිත්‍රයේ තියෙන ආසාව නිසා. නමුත් ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි දිහා බලාගෙන චිත්‍රපටි දිහා බලන්න ගියොත් අපිට පේන අපි කොච්චර මෝඩ වෙන්න ඕනේද මේ කිල්ලෙක් පස්සේ කුල්ලෙක් යනවා. මේ දුෂ්ටෙක් ඉනවා මල් ගහක් තියනවා කියලා මේක රස විඳින්න අපි කොච්චරක් හිතින් වගුරුවා ගන්නවද මේක එහෙම කන්නේ නැහැ. එහෙම මේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන දිහා බලන චිත්‍රපටිය බලන්නයි කියලා අපිට සර් කිව්වා. එතකොට මෙහෙම චිත්‍රපටිය බලන ගමන් හැරිලා මෙහෙම බලපුවාම උඩින් එන බීම් එක පේනවා.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 ඒකට කියනවා දෘෂ්ටියේ පැවැත්ම කියලා. ඒකෙන් තමයි ප්‍රොජෙක්ටර් වැඩ ගන්න. එතකොට පේනවා අතන ඇනිමේෂන් එකක් යනවා. ඒ කියන්නේ චලනයක් යනවා. නමුත් චිත්‍රපටයක එහෙම චලන නැහැ. ඒකේ තියෙන නිශ්චල ඡායාව වගේක් වෙනස් වෙන එක. ඔය සෙල්ලම තමයි යන්නේ අපි සංසාරේ කියන්නේ ඕක දිගට පවතින චිත්‍ර දිගටම ආලෝකයේ තියනවා කියනකොට සංසාරේ.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 ওই දකින්න මනුස්සයා හොඳයි කියනවනම් නරකයි කියනවනම් ඒ මනුස්සට එimhe ස්ථිර ගතියක් නැහැ. නමුත් ඔබ බලන්නේ වැරදිලා නම් වැරදම තමයි පේන්නේ. ඒ නිසා අලුතෙන් බලපන්. බලපු තේම අලුතෙන් ආධුනිකෙක් වාසේ නවකෙක් වශයෙන් බලන්න පේන මේ අනේ මේ අජාසත්තාජ්ජ ලෝකොච්චර කැත කඩප්පුලි දහ පතුර අපකට වතුර එකේ කුණා තාත්තා මරුවට මෙන්න පුලි 500කට කණ්ඩ දෙනවා ගල් ගුහාවක් ලැහැත්ති කරලා අර ಗುಣ ටික මතු වෙන්නේ මෙතන එක වචනයක් කර දුන්නා නම් බුදුහාමුදුරනේ තෝ තෝ තෝ ආව මෙතන කියවුවා නම් ඒ එනකොටම ඉවරයි ඒ මිනිහේ ಗುಣ මතු වෙනකම් පොඩ්ඩක් කිව්වතනේ වගේ අන්ධකාරයේ තමයි අපි සම්පූර්ණ චිත්‍රමවන්නේ ඒකටම දීර්ඝ වශයෙන් කියනවා අපිට දවස් තුනක් එක දිගට නිින්ද ගිය නැත්තම් පිස්සු වැදෙනවා කියනවා. නිින්දෙදි තමයි අපි ඔය දන්න සෙල්ලම් ටික ඔක්කොම නිෂ්කාශනය වෙන්නේ. ඒක තමයි රිෆ්‍රෙෂන්. ඒක උදේ පාන්දර භාවනා හරියන්නේ. ඉතින් නිසා මේ අපි ජීවත් වෙනකොට ඇස් දෙකක් තරන කටත් තරන කනත් තරගෙන තමයි ජීවත් වෙනවයි කියන්නේ. මොකද ඒක පවතින්නේ ඇස් දෙක වහන අන්ධකාරය ඉන්නේ නැතුව වෙන්නේ.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 ටික ටික ටික ටික ඔය ગેප් එකට හිත අරින්න. නැත්නම් ඔය බ්ලැක් අවුට් එකට නොදන්න දෙයට සාදර වෙන්න හැබැයි එතෙන් යනකොට හොඳ සද්ධාහකින් යන්න. අපි ලොකු සංස් කියන ඇදහිල්ලෙන් යන්න දැනගෙන යන්න. ඒ වගේම සීල කැඩෙන්නේ නැහැ කියලා මතක තියාගන්න මොනවාක්වත් හිස්සුනාට.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 මෙහෙනකොට හෝන් ගහනවා. ඊළඟ මේ හෝන් ගහනකොට දුන්නලු කෝච්චි පාර අයිනට මොකද හෝච්චි විතරලු එහෙ රටේ හෝන් ගහනවා. යනකම කාර් දකින්නේ. තුනයි දැක්කේ සදාසොත් මං කිව්වා මේ හැවිලා පොඩ්ඩක් ඉන්න භාවනා කරන කරන්න බෑ ස්වාමීන් වහන්සේ මේ ඒ දරුවට එයාගේ මල්ලි ගහනවලු.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 පිරිත් නූල් ගැට ගහනවා. මේ අතරමැද මොකක්ද නොදැනී ගියා. මොකක් හරි බාලගිරියාගේ දෝෂය හරි හරි සීරියක් ආගේ බැල්ම හරි ඇති. ඒක නිසා මේ හිස්තනක් බෑ. ඒක දිගට යායට නිත්‍ය සංඥාව ඉල්ලනවා. ඉතින් කවදා හරි අපි අර හිස්තන දක්නාසුලෝ භාවනා කරන්න පටන් ගත්තොත් ඉතින් ගෑණි කැමති වෙන්නේ නැහැ. ගෙදර මිනිහා කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේක දිගට පවතින පැවැත්ම. ඉතින් මේ හිස්තන පේන්නේ නැති භාවනාවක් නැහැ. සමතේදී ඔක වහගෙන යනවා. සමතේදී ඒක දිගට වහගෙන යන විපස්සනාදි කියන්නේ ඕක පෙන්නන තමයි භාවනාව යන්නේ. ඉතින් ආනපන ඉවර වෙන තැනම කරලා ආස්වාසි ඉවර වෙන තැනටම ගිහිල්ලා ප්‍රස්වාසයේ ඉඳි ඉස්සලා තියෙන මේ පන්නන්න නැතුව මේ මලපන්න නැත්තන්ට ඉරිපන්නන්න නැතුව ඕක බලපන්.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 දුව කෝච්චි ස්ටේෂන් එකේ ඉස්සරහ කරත හැක කොළඹ පිසු කෙලපියා නැත්නම් මේ මානව මානව මානව ලෝකේ පිසු කෙලින තනක් නම් අපිට පිසු කෙලින්න වෙනම තනක් හදාලා දෙන්න එහෙම දෙයක් උනේ නැත්නම් කවදාවත් භාවනාව හරි ගිහලා නැහැ කියලා කියන සයිඩෝ කෙනෙක් ඉන්නවා බුරුමේ.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 හරි කටහඬ හරි ලස්සනයි. ගිරා කටහඬ කියන්නේ මෙන්න මෙහෙමයි ඒ හිස්තැන්න ගියාම. ඉතින් අම්මලා තාත්තලා ඌට බාලගිරි දෝෂයට මෙන්න මේ මේ ඇතර බඳිනවා මොනවද යන්ත්‍ර බඳිනවා. මූට මොකක් හරි අඩුපාඩුවක් එය. හරියට අම්මලා තාත්තලා දන්නේ නැතුව. ඒ නිසා වදන්න දැනගත්තට හදන්න දන්නේ නැහැ. පොඩි උන්ට දෙන්නේම නිත්‍ය සංඥාව බැංකු account එකක් දාලා ඌට මේ ආරක්ෂකයක් දීලා රක්ෂණයක් කරන් දීලා කාර් එකක් කරන් දීලා ඒ මැදට ඔක්කොමත් අර ගෑණියකුත් දීලා සදාතොත් ඌට බැරි කැඩිච්ච පෙට්‍රල් ලාම්පුවකුත් දෙන්න. මොකක්ද හදාගන්නවා. පාර්ත කාර් එකක් විවරණ පෙට්‍රල් ලාම්පුවක දුන්නලා ඉවරයි.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 ත්‍රිපිටකයක් දෙන්න එහෙම. ওই ත්‍රිපිටකේ මොනවක්වත් ගන්න දෙයක් නැහැ. මේ ත්‍රිපිටකයේ දිගට පවත්තන්න යන කට්ටිය බලන ත්‍රිපිටකයේ තියෙන ગેප් එක පෙන්නන. මොකෙ මොකුත් නැහැ. ඔය ඔය භාවනා කරනකොට ඔය ඉස්තන දකින්නවා කියන එක ඉස්ලාම් වතාවට මහත්තයට වෙච්ච එක දකින්න ත්‍රිපිටකයේ කියලා ඒ සිද්ධ වෙන්නේ.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 කිව්වා පාතිමාස රිට්‍රීට් එක. ඔකට කරන්න කියලා නෙවෙයි මං කිව්වේ. ඕක සමත ක්‍රමය. කරන විපස්සනා කරනවා කියලා. හරි අහිංසක මනුස්සයා. මම බය කිරුවා. ඉතින් දන්නේ නැහැ කවුරක්වත් දන්නේ නැහැ මං හිතුවා ඒක මේ කියන්නේ මානසික අසහනයක් කියලා. පස්සේ ලොකු සාංශලයිලා කිව්වා.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 කියපගත් මට වැදුනා. වැදුනා අනිත් පැත්තට. පස්සේ ලොකු සංසාර කිව්වට ලොකු සංසාර කිව්වා ඒකට යන්න දෙන්න කියලා. ඒකට මට කියුණා චක්කී අර යකා කෑවනිවා. එයි එයි වඩම මම කතා ඊට පස්සේ ගෝනම සංසාර ජීවිතේ මණ්ඩ අවුරුදු 10 ලොකු ගාණක් නෙමෙයි දැන් හදන්න බලවන්නේ. දැන් ඕක හදාන යන් කියලා. ওই භාවනා කරන්න එන විශේෂයෙන්ම අබෞද්ධය. පැහැදිලිව මොකක්ද කියලා. මේ බෞද්ධ මොනම දෙයක්වත් කරගන්න දෙන්නේ නැහැ නුඹට. උඹ කියලා ඕම කරන්න එපා. ගිහිල්ලා පිරිත් නූලක් ගැට ගහගන්න. ඒ නැත්නම් තොවිලයක් කරන්න. ඔලිය නරක් එකගෙන එන්නේ.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 අර 194ට 96ට කවුරක්වත් රණ්ඩු කරන්නේ ඒක නිතරක ජයක්. යෝගාවචරය එහෙට වෙලා නිකන් ඉන්න. බෙදා ගන්න මේ සුඹලා බෙදා ගන්නilla. ඕන විදිහට රණ්ඩු කරපළා. මොකද උඹලා දන්නේ මේ 104යි විතරයි ගෙම්බා ලින්දේ ඉන්නල ගෙම්බා අහස දිහා බලනකොට පේන අහස ටික විතර ඇහුදන්නේ යෝගාවචරය අඩු ගන්න බුදුහාමර කියපු දේ අහලා මේ සමස්ත දකින්න හදනකොට කොහෙද මේ ලෝකය නටන්නේ අනිතික මගේ තර්ක හිත කොහෙද නටන්නේ මගේ තර්ක හිත නටන්නේ ආලෝකය අවිලා වදින ඒ ඩාර්ක් මැටර් කියන එකට මේ අර්ථකතනෙ දෙන්නේ ඩාර්ක් මැටර් එකට එළිය වැටෙනකොට දිදුලන්නේ අනික ඕනේ දෙයකට එළිය වැටෙච්චාම දිදුලනවා ආලෝකයේ වෙනසක් වෙනවා. ඩාර්ක් මැටර් එක මැටර්ම තමයි. ඒක එළිය වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ ටෝච් එකක් ගාවට තියෙනවා මොකක් හරි එකක්. ඒක රිෆ්ලෙක්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇන්ටි මැටර් ඇන්ටි මැටර් කියන එක dark matter anti matter dark matter කියලා දෙකක් කියනවා. නැත්නම් dark matter dark energy dark energy කියන එක ගුරුත්වයේ අනිත් පැත්තට වැඩ කරන එක. ගුරුත්වය ඔක්කොම එකතු කරන අතර ඩාර්ක් මැටර් කියන එක එක්ස්පෑන්ඩ් වෙන එක. ඉතින් ඒකෙන් තමයි Big Bang theory එක අද කියලා තියෙන්නේ ලෝකයේ හැමදේම තියෙන දේවල් විසිරීමෙන් පවතින්නේ.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 දැන් අද විද්‍යාඥයා හිර වෙලා තියෙන්නේ. අපි ඉන්නේ මේ ලෝකයේ විශ්ව දේවල් වස්තු matter පැතිරෙමින් පවතිනවද එකතු වෙමින් පවතිනවද කියලා. ඉතින් මම කඳුබඩ ගිය වෙලාවේ මෙහා ඇවිල්ලා චන්දන ජාරත්තු මහත්තයා පප්පා වගේ දෙනවා. ඉතින් මොකුත් නැහැ. අපි කට අරගෙන බලා ඉන්නවා මැජික් පෙට්ටිය දාගෙන පෙන්නනවා.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 අරමුණක් පේන එකද හොඳ නොපේන එකද? දෙක දෙකක් ස්වාමීන් වහන්සේ. අරමුණ පේනකොට ආනාපානි හෝ ක්ෂේත්‍ර හෝ මට පේනකොට මම හොඳටම දන්නවා මම සතියෙන් කියලා. ලැකවුට් එකේදී මම තාම ලැකවුට් එක එක්ස්පීරියන්ස් කළා මදි ස්වාමීන් වහන්සේ ඒක ගැන කතා කරන්න තරම් මදි කියලා හිතන එක තව පොඩ්ඩක් පරීක්ෂණය කළාම තමයි එහෙම මොකක්ද හොඳ අනිත් එකද හොඳ කියලා කියන්න මට හරියටම අනිත් එක ගැන ස්වාමීන් වහන්සේ තාම පොඩ්ඩක් තව පරීක්ෂණය කරන්න ඕනේ ඔය දෙකම හැම වෙලාවෙම තියෙනවා.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 නිවන කියන්නේ මානසික රෝගයක් කියලා. එයා සයිකියාට්‍රික් කෙනෙක් ගන්න ඌට හොඳටම පිස්සුනේ. සයිකියාට්‍රික් ඊට පස්සේ ඌලනුවක් දාලා දෙනවා බෙහෙතක් සදා සොත්ති. Mm-hmm. නැති කරන්න බැරි ඉඳා ඒක ඒකෙම වැඩි වෙන වැඩි ගමනෙත් යන්න වගේ එක පැත්තකින් টয়ලට් යන්නත් වගේ සම්පූර්ණ බල හීන වෙලා මේ උගුරකට වේල්ලා ගන්නවන්ස මේ ඒක කාට හරි කියනවද නැද්ද මේ උගුර කට්ටිය කලබල වේද කියලා හිතලා මේ ඊට පස්සේ නෙගටිව්ලා ගියා ඊට කලින් මම ඒක දැකලා තියෙනවා මුංචි කාලේ මේ තාත්තට දුක කරන උගුරට මේ වෙලාවක මේ කියන්නේ වතුර කලයක් කරගෙන යනකොට නියරින් වැටිලා වතුර කලේ වැටුණා දණිහි. අසාමාන්‍ය වේදනාවක් ඇති වුණා. එතකොට මම දැක්කා කියන්නේ වේදනාව වෙන්න දරා ගන්න බැරි තැනට යනකොට මේ ඒ අත්දැකීම මට කලින් තිබුණා ඒක. ඒ වගේ එකක් තමයි මේක තිබ්බේ. ඒ කියන්නේ ගොඩාක් බය කරනවා. ගොඩාක් බය වෙන තැනක්. ඊට පස්සේ මම කුසියට ගියා. කුසියට ගිහිල්ලා කාන්දරේ කතා කරලා කාටද කියමු කියලා තමයි ගියේ පස්සේ ඉතන ස්වාමීන් වහන්සේ කිව්වනේ මේ ගම්මන් ටිකාගෝ කියලා මේක පින්මක් කියනවා කියලා මේ දැන් ජීවිතේ මරණයට දාන්න ඕනි කියන එක මතක් වෙලා ඊදාසේ කුස්සියට ගිහිල්ලා එකෙනෙක් කිව්වා ටිකක් අමාරුයි මට කිව්වා මේ ඒ කියලා අහද්දි ආ ඒක කිව්වේ නෑ මං කිව්වා ගෑස්ට්‍රයිටිස් වගේ කියලා රටින් දෙයක් ගන්න අපිට ගිහිල්ලා කාන්දරේ හිටියා ඒක උපරිම මට්ටම ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මට හිතුණා මේ බය කියන්නේ මේ පටික මූලික එකක් නේ. එතකොට මේක බය එනවා කියන්නේ මේ තරහක් තියෙනවා කියලා හිතනකොට ස්වාමීන් වහන්සේ මේ දේශ ස්වාමීන් වහන්සේ රූපයෙන්ද මේ ඒක සමාන කියනකොට මේ මෙයා කොහෙලා සති සති සති කියනවා මේ මේකෙන් වැඩක් තියෙද කියලා එහෙම එනකොට ඒක සිතුවිල්ලක් විදියට තමයි ඒක ආවේ. උකොට ඒක ගියා. ඊට පස්සේ ඉතින් අර කියන්නේ තරහක් තිබිලා තියෙනවා. කියන්නේ මොනවා හරි කලින් කියන්නේ මේක අකමැත්තක් හරි මොනවා හරි තිබිලා තියෙනවා කියන්නේ. ඒක දැක්කේ මේ මයින් මම කුසිරි ගිහලා එනකොට මේ දිට්ඨිය තිබුණා මොකද්ද කියලා අලවලා තිබ්බා. ඒක මයින්ඩ්ෆුල්නස් කියන වචන විතරක් තියෙනවා. කොහොමද? මේකද ඊට පස්සේ ඒක එහෙම නැති වෙලා ඊට පස්සේ අවදිය තියනවාද මේ වෙලාවේ තියෙන්නේ සිතිවිල්ල බලද්දී කියන්නේ ඒ කොච්චර අවදිය මේවා කරලා තිබුණා ඒ වෙලාවේ මේක අවදියට තමයි අවදි වෙලා තියෙන්නේ කියන එක ආවේ නැහැ ඒ අය ඒ බය ඒ තරම්ම දරුණු වෙලා බෙවුලන සම්පූර්ණ. එතකොට මේ මේක තමයි අසරණකම කියලා හිතෙද්දිම මම මේ මෙච්චර කීක මේ කරලා නැහැ මම කලින් මේ මේවා කළා තියෙනවා මේ අර කූන් ගහන සද්දෙට අනුහුල් කරන එක. ඉබේම ඒක මතුනවා. ඒක මතුවෙනවත් එක්ක මේ ඒකද එහෙම ගිහිල්ලා එහෙම නිදි ඒ තත්තරය ඒක මතු මතුවෙනවත් එක්කම එහෙම ගියා ඊට පස්සේ දන්නේ නැහැ මොකද කියලා. මේක 9ට විතර උනේ දෙකමාරට හැරුණා ක්‍රියේක ඉන්නේ අරට උනේ මේක අද මොකද්ද කියලා බලන්නේ මොනවත් කරන්නේ නිකන් වාඩි වෙලා. නිකන් වාඩි වෙලා ඉද්දි ඒ කියන්නේ එක එක අරමුණු එනවා යනවා එතකොට නිකන් වාඩි වෙලා ඉන්නේවා කියන එක තියෙනවා. අරමුණු වලට ඇලෙන්නේ නැතුව වාඩි වෙලා තියෙනවා කියන එක තමයි තියෙන්නේ. ඒ අරමුණු වලට ඇලෙන්නේ නැතුව වාඩි වෙලා ඉන්න මමෙක් නෙමෙයි. වාඩි වෙලා ඉන්න ගතියක් ඔතන තියෙනවා කියන සිතිවිල්ලක් තියෙනවා. පස්සේ ඒක ඒක එහෙම දිගටම තිබ්බා දේශනා දේශනා මේ පැවතු ඊයේ ඊයේ උනේ මේ දේශනා වලදී මේ චේතෝ කියලාගෙන කතා කරද්දී මේ ළඟේ මහන්සියලාට බුදුරජාණන් වහන්සේට අපේ අති මොනවා හරි කලින් වෙලා තියෙනවා නම් ඒකේ මොකක් හරි අඩුපාඩු අපේ අතේ තියෙයි කියලා හිතනකොටම ඇත්තටම මගේ අතේ දැක්ක අන්‍යාගමික කෙනෙක් වෙලා ඉපදින්නත් එහෙම හේතු තියෙන්න තියෙන්නේ කියලා මම ඒ වෙලාවම මේක හිතට ගත්තා. ඊට පස්සේ ඒ වෙලාවේ මම කොහොම සමා නියෝසල්ලා ලොකු මේ ධර්ම ගෞරවයක් ආවා ඒ වෙලාවේ. ඒකත් එක්ක පරයන්කට ගියා. පරයන්කට ගිහිල්ලා සංඝ මහන්ස අර විදියට ක්ෂේත්‍රයට ඉතා පොඩි කාර්යයක්. ඒක වචන <clears throat> කියන්න බෑ. ඒක තපර කියන්නේ හරි සියුම්, හරිම පිරිසිදු. ඒක සිහිය කියලා කියන්නත් බෑ. ඒක සිහිය කියලා ඒක නම දාන්නත් බෑ. හරිම පිරිසිදු. ඒක චිත්තක්ෂණ කියන්නේ ඒ චිත්තක්ෂණ කීපයක් ඉඳ ඇති කියලා හිතනවා මම දන්නේ. ඊට පස්සේ තාම මේකේ කවුරුත් හිතියේ නැහැ නේද? ඒකත් එක්ක සිතුවිල්ලක් ආවා. එතකොට මේක දකින්නේ කවුද? කියන්නේ ඒ ආව මේක සම්පජාන. මේක දකින්න සම්පජාන. account එකයි හැම එකෙම ඒක ඇති වෙලා නැති වෙලා යන හැම එකක්ම මම ඒක බලනවා ඒකෙන් රූපය මැවෙනවා මේ කියලා තිබ්බට එකම තිරේ තියෙන ඒ සිත්තික අකාලිකව ඒක සිත්තික අකාලිකව තියෙන නිසා අපිට එක විදියට එකම වෙලාවකට මේක පේනවා ඒ වුණාට ඒකේ දැන් මගේ ශරීරයේ කොටසක් කියන්නේ මගේ ශරීරයේ මට දැන් පේන නාය ටිකයි මේ අතපය ටිකක් පේන්නේ ඒ චිත්‍රය නිසාම තමයි මේ ඇතුලේ එළිය මේ නැවිලා තියෙන්නේ වෙන මොනවාද මේ තනිකරම සිද්ධියක් මෙතන යන මේකෙන් මේ ආයේ මේ කාටවත් තේරෙලා නෙමෙයි මේ සංසිද්ධියක් කරනවා මේ කවුරුත් නෑ තමයි ඒක හරිම ඒ මාර්ග ඒක ප්‍රත්‍යක්ෂයක් හරියන සුන්දරයි ලස්සනයි. කොහොමද දෙමළෙන් කියන්නේ කොහොමද ඒක? දෙබලෙන් කොහොමද කියන්නේ ශරියානේ ආශික් වඩිම් ඈ අලහද ආශික් පුළුවන් නම් දීපම් පොඩි එකට දරුවෙකුට ඕකට බුද්ධ ආගම් වෙන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ අපි මේ ඒක නැතුව මේකට යන්න ආරිනවා නම් ඒ ඒ දෙයට බුදුම බයක් නැ තියෙන බෞද්ධයතුල මේ දන්න දේවල් ඔක්කොම නැතුව ගියාට පස්සේ ඒකට නූල් බදිනවා ඒකට ස්තෝත්‍ර ගායනා කරනවා. ඒල කියන මේ තටමන්නේ මොකටද නිවන් දකින්න කියලා. නිවනට මුහුණට කියලා ගන්නවා. නිවන නිතර වෙන්න හදනවා. එනකොට අපි කියන ඕක පස්සේ වන්න. අපි දන්න අරමුණක් එවන්නේ. සතියේ වන්න. සම්පජඤ්ඤේ වන්න කියලා දඟලුවාට සත්‍ය එන්න හදනකොට පුදුමාකාර කන්දොට බැඳ ගැනීමක් අපි කරනවා. ඒක නිසා ඒක අවබෝධ වෙන්නේ තනිකරම අහම්බෙකින් විතරයි. කදාකවත් බලාපොරොත්තු වෙච්ච කෙනෙකුට ඒක වෙන්නේ නැහැ. මොකද බලාපොරොත්තු වෙන්නේ නැති වෙනවනේ. ඉතින් ඒ නිසා ඒකට සෙල්ලක්කාර ගතියක් යොනසුමනසිකාරයක් අතාර්කික චින්තනයක් නොදන්න තැනකට යන්න තියෙන සෙල්ලක්කාරකමක් දන්න සම්ප්‍රදාය මගේ යමපල්ලෝ එහෙම නැත්නම් මම බැඳලා තියෙන දේවල් බව තේරුම් අරගෙන තිබුණා නම් ඕක එච්චර අමාරු නෑ. එතකොට පස්සට පස්සට ගිහලා බලනකොට ඉපදිලා තියෙන්නේ අපි නිවන් දැකලා. පිළියර ගන්න කැමතිද? ඉතින් අපි මේ සමාධි වඩනවා, සත්‍ය වඩනවා, ධ්‍යාන වඩනවා. මේ නිවන ලබන්නේ. නමුත් ඒ වඩට වඩන හැම එකකින්ම නිවන ආවරණය වෙනවා. ඒකේ ඊට පස්සේ ටිකක් ටිකක් වෙලා යොමු කළ බලද්දී මේ ආය ඒක තේරෙන සමයත් දැන් අපි මෙතන මේ හැමෙන් වටවිච්ච ටික කියන සම්පූර්ණම අසීමිත රූප කොටසේ මේ ටික මට පාලනය කරන්න පුළුවන් කියලා තමයි මෙතන මම පටිච්චසමුපාදයේ බුදුහාමුදුරු අපිට දැකලා තියෙන පෙන්නලා තියෙනවා. ඒතනින් ඒක ප්‍රත්‍යක්ෂ කරග කරාට පස්සේ ඒක ස්වාමීන් වහන්සේ ඒක තනිකරම يعني zoom out වෙලා වගේ සම්පූර්ණම ව්‍යාප්තයි කියන තැනකට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ එතකොට මේ සමස්තයත් එක්ක බලද්දී මෙතන සංකීර්ණම දැන් අපි කමටහන් සුද්ධ කරනවා කර يعني කෙනෙක් තව කෙනෙකුට කියනවා කියන එකට වඩා නැත්නම් ලස්සන සංසිද්ධියක් යනවා මේක සමස්ත සංසිද්ධියේ එක කොටසක් විතරයි ඒක හරියට අපිට මේ කියන්නේ පැටලිලා තියෙන්නේ දැන් අපේ ශරීරය ඇතුලේ මේ අවයව ටික ගත්තාම ස්වාමීන් වහන්සේ ඒ ඒ කාර්ය වලට එයා එයාලා සාධන කියන්නේ සාධාරණයක් කරගෙන ලස්සනට ඒ අවයව ටික එකට ඉන්නේ එක වගේ ඉන්දෝනි පිරිසක් ඒ අවයව වලට වෙනම කොන්ෂස්නස් එකක් ඇවිල්ලා උඹ අර කෑවේ ඒ නිසා තමයි මට ගොඩාක් දැනන්න උනේ ඔබ ඇයි අර කරේ කියලා අවයව ටික ප්‍රන්දි සබල කරගත්තාම අපිට මොකද්ද විනාශයක් කියන්නේ මේ ශරීරෙට ඒක තමයි මේ වෙලා තියෙන කියන එකත් තේරෙන්නේ. මේක තියෙන අපේ ඇත්තන්නේ විත්ති කියලා පොතක් කියලා තියෙනවා මේ මෛත්‍රී මූර්තිය හම්බුරු. හෘදේ වස්තුවට පණ આવොත් එයා වකු වඩුවට මොනවා කියයි. වකු වඩුව කතා කරන්න පටන් ගත්තොත් පෙනහල්ලට මොනවා කියයි.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 ඒ නිසා ඉන්දියාවේ මේ ගෝයින්ක ක්‍රමයේ භාවනා කරන ඒත් මුස්ලිම් මිනිසෙක් එයා කියලා තියෙනවා ලෝකේ කවුරු වැරද්දක් කරොත් ඒක මගේ වැරද්දක්. මම ඒකට වාක් කියන්නේ. ඒ වැරද්ද මට පෙනුනේ ඒ වැරද්ද මගේ නිසා තමයි. පේන්නේ නැතු වැරදිව ගැත්තින ඒකට අපි වා කියන්න ඕනේ නැහැ. මොකද යම් කියන කෙනෙක් ලෙඩක් දුක් කියනවා අසාධාරණයක් කියලා මට කියනවනේ ඒක මගේ වැරද්දක්. ඊට පස්සේ අපි gediy pitima බාර ගන්නේ මේ සාටෝ බලධාරි වෙලා නෙවෙයි. ඒ වැරදි මයි ළඟට ආවේ ඒක නිසා ඒකට හොයන්න බලන්න උත්තර ඒතර මේ මනසට ඒතරම සනීපයි. මේ මනසේ ප්‍රශ්නේ මම බාරගත්තා මම හොයනවා දක්ෂ කරනවා. ඒතර මේ මනස සහැල්ලු අත්‍යවශ්‍ය කියනවා ගණන් ගන්න එපා මම ඔයාගේ වැරද්ද බාර ගන්න ඔයාගේ නෙමෙයි මේ වැරද්ද මගේ. ආන්නේ විදිහට මේ බුදුහාමුදුරු කියන්නේ මාතා යතා නියම් පුත්තන් ආයුසා ඒක පුත්ත මනුරකේ ඒවම්පි සබ්බ භූතේසු.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 අපිට කරන්න බෑනේ ඒක. බටහිරේ බොන්නේ බොන මිසුගෙන් ලෙවල් වෙනම ඇල්කොහොලික් ඇනොනිමස් කවුන්සලින් කරනවා. මට හිතම් පිස්සුනේ මේ අසේවනාජ බලන්නේ මේ කරන්නේ කියන්නේ. මේ මොකද්දවත් තියෙන නිසා කියනවා ඒ කරුණාවක් තියෙනවා. උඹට පුළුවන් වෙලාවට හරි කියලා උදව් කරපයි ඒ මනුස්සයා හොඳ වෙලක වෙච්ච දවසකට ඔය ලක්ෂයකට බණ කිව්වට වැඩිය අරක වටිනාකමක් තියෙනවා ඌටත් හොඳ වෙන්න ඉඩ තියෙනවා අපි එහෙම හිතන්නේ අපි හිතන්නේ උප්පත්ති මේක කාලකන්‍යා ඒක පෞකාරයා ඉතින් අපි පෞකාරයන් කල් ගන්නවා ඉතින් ඒක ඒක කරන්න හැම කෙනාටම පෞකාරයන් බෙරි අනුකම්පා කරන ලීෂි මනසක් තිබිලා බෑ ඔය ගෝල්ගතා ගාව තිබිලා තියෙනවා මේ හින්දු කතෝලික ආගමේ අනුකම්පා කරන ගතිය ඒක තමයි පෞරුෂත්වය කියන්නේ Taman කරා කවුරු හරි උදව්වක් ඉල්ලගෙන එනවනම් අතකසා දාන්න එපා.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 ඒ එහෙමනම් ඔබ ගිහිල්ලා ඵලයන් ඔය ධම්මනිසන්ති හඳුරු ඇවිදිනකොට හොඳටම ලෙඩ වෙච්ච මිනිස්සු gedara ගිනල්ලා හොඳටම නාවලා උණුතරෙන් නාවලා සලකනවා. තාත්තා බනිනවලු මේක එක්කෝ මේ මේ එතකොට හිට්ලරුත් ඇවිල්ලා තිබුණ නැතුළු ලෝකෙට. එක්කෝ මේක අඟුලිමාලෙක් වෙනවා. මොනම කෙනෙක්වත් කියන දේ අහන්නේ නැතිලු. එහෙම නැත්නම් හොඳ ලස්සන ගාන්ධි කෙනෙක් වෙනවා කියලා. පාරේ දැකපු මොනමත් කරන්න බැරි මිනිසෙකුට උසවාගෙන ඇවිල්ලා ගෙදර තියාගෙන උණුතරෙන් ආවල පුළුවන් තරම් උපස්ථාන කරනවා. ඒ උපස්ථාන කරපු ඔක්කොම ණය බලන ඉන්නවට පස්සේ අන්තිමට අම්මට අසනීප වෙලා තියෙනවා. අම්මා කිව්වට පස්සේ බැලුවල් හනිම කරන්න බෑ කියලා. පාරේ බහලවලු මහත්තයෝ පොඩ්ඩක් පචයක් කරන්න පුළුවන්. මේ අපේ හැමත අසින් එකක් තියෙන ගණිප ගන්න බැරි එකක් දන්න ලෙඩෙක් ඉන්නවා. ඉදෙක් ඉන්නවා. මොකද්ද ලෙඩි? මේක බෑනේ. අයන යනු මහත්තය දන්නවද? අපේ හැමත අසින් එකක් තියෙන ගණිප ගන්න බැරි එකක්. දන්න කවුරු වෙදෙක් ඉන්නවා? ඔව්. අයියා. ගිහිලා කරගෙන ඉනවා. ඉතින් පස්සේ අන්තිමට අන්තිම අම ඔක්කොම ඔත්තල වෙලා තියෙනවා. ඊට පස්සේ අමාරු වෙනකොට මාමාවලු බලන්න. දොර ගාවට ගියාලු උළුවස ගාට අත් වෙලා ගිහලා දෙන්නේ අම්මා උඹේ උඹේ අක්කා වුණාට පෙන්නන්නේ නැහැ. මේක මගේ අයිතිය. මම මගේ අම්මට කරන්න උපරිම සලකත් වෙනවා තොපිට එකකට ඔකත් කරන්න තේරෙන්නේ නැහැ කියලා අර මාම ගහලා එලවලා දිගටම උපස්ථාන කරා. ඉතින් අම්මට වගේ ওই පාරේ ඉන්න ඕනම කෙනෙකුට උපස්ථාන කරන්න පුළුවන් නේද? ඉතින් අපි ළඟ ආයේ තව මොන නිවනක්ද? ඔයිට වැඩි මොකක්ද තියෙන්නේ වල? අපිට හිම කරන්න බෑ. මොකද හේතුව අපි ළඟ ඉතර ඒ ප්‍රභාව නැහැ. අනුකම්පාව නැහැ. අපි යම මැරෙනකොට නම් අපි උඩ තියාන මැරෙන්න එක ගන්න. අල්ලපු කි තමයි මැරෙනකොට. ඒතකොට ඒ කට්ටිය අඩු කුලේ කට්ටිය. ඒගොල්ලෝ අපේ කට්ටිය නෙවෙයි. ඒගොල්ලෝ නෑ දෑ නෙවෙයි කියලා පැත්තකට දාන. ඉතින් ඔහොම එකක් නෑ. අනුකම්පාවෙන් අනුන්ගේ මනස දිහා බලන්න පුළුවන් වෙනවනේ. මම කියන්නේ ඇදිලා යන්න ඕන කියලා. පව් කරන්නේ උපැත්තට. හැම කෙනා කෙරේ මේ සමාන ගතිය ඉන්න කරන එකම જાතිය සංඝයාට කරතයි කියන්නේ. බුදුසසුන අපිට දීලා තියෙන ලයිසන් එක කාටත් එකසේ සලකපන්. දායකයාටයි, බණින මීයාටයි, රජුරවන්ටයි. මොකද අපිට නැන්නේ જાතියක් ආගමක් මොකක් හරි. නිසා සංඝයා ඉන්න ඕනේ වෙත පැමිණෙන අය හොයාගෙන යන්න එපා. කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න. මම ලොකු සංසින්න කාලේ කිව්වේ ඉල්ලීමක් කරොත් කවදාකවත් නැහැ කියන්නේ බා. පුළුවන්කමක් තියෙනවා කවුත් හරි දීපන්. මම කවුලක්වත් එහෙම කැමති නෑ බැගෑ වෙන්න. බැගෑ වෙන්න බැරිම තැන. මම හරි දීපන්. ඉතින් ඒකට අපිට යනතන කිසි බය වෙන දෙයක් නැති වුණාට කවුරු හරි දෙයි.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 පස්සෙන් ඇවිල්ලා පස්සේ සිංහල මිනිහ අවශ්‍ය වෙෂි ගෙවු තා පස්සේ ඇවිල්ලා ගිහින් ඇවිල්ලා විශ්වාස කරන්න බෑ ප්‍රේමදාසලත් තිබ්බේ බාවුජුද බාබුද බාබු බාබු ඒ වගේ බාබුවක්ද දන්නේ. හැබැයි මෙහෙම ඉඳලා එහෙම ඇන්නට ගානකුත් නැහැ ඉතින් ඒක. අපි අපිනේ ඔබේ ගාන. බලන්න මේ වගේ තැනකට සිංහලයක් ගන්න මේ බෞද්ධ ගන්න කොච්චර අමාරුද කියලා. ගන්නෙම නැහැ. ඔය ඔක්කොම තියෙද ඕක තම්බි අවුට ඉව වුණාට අපිට ඕනේ නැහැ අපිට අපිට සල්ලි තියෙනවා අපිට ගෑනු ඉන්නවා අපිට වස්ස තියෙනවා අපිට බුදුහාමුදුර අපිට අයිට් රෙඩි සලකන්නේ කියලා හිතන අපි හිතාන ඉන්නවා. නමුත් අපි කදාගත්තේ ටෙස්ට් එකට දාන්නේ අපි.